අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබනු පිණිස බෝධි සම්භාර වශයෙන් පුරණ ලද දස පාරමී අතුරෙන් නමවැන්න මෛත්‍රී පාරමිතාවයි මෛත්‍රී පාරමිතාව දස පාරමිතා පූර්ණේට මහෝපකාරී වුණා. මෛත්‍රී පාරමිතාව හේවත් මෛත්‍රී භාවනාමය කුසලය මුල් කොටගෙනයි දාන පාරමිතා පිරෙන්නේ. සීලය පිරෙන්නේ. නෛෂ්ක්‍රාම්‍යය පිරෙන්නේ. ප්‍රඥාවත් පිරෙන්නේ. වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, උපේක්ෂා ඔක්කොම පිරෙන්නේ මෛත්‍රී පදනම් කොටගෙනයි. එනිසා මේ සීලම බෝධිකාරක ධර්මයන්ට මෛත්‍රිය මහ පොළොවසේ පිහිට වෙනවා. මේ මාත්‍රුකා කළ ගාථාව ඒ මෛත්‍රී භාවනාවෙන් මඟඵල නිවන් ලබන්න සුදුසු සියක් නමකට දේශනා කර ගාථාවක්. ඒ කියන්නේ අවන්ති දක්ෂිනාපතේ කියන ජම්බුද්දීපේ අද කාලේ බෝපාල් විදිසා නගර පිහිටි ප්‍රදේශය කියන්නේ අවන්ති රට ඒ කාලේ. ඒ තිබුණා කොරරගල කියලා නගරයක්. කුක්කටවතී රාජධානිය පැවතුනේත් ওই අවන්තී ප්‍රදේශේ. උදේනි රාජධානියත් ඒ ප්‍රදේශ. එතකොට මේ කුක්කටවතී රාජධානිය වගේම කුරරගර නගරයත් බොහෝම ශාස්ත්‍රීයක නගරයක්. ඒ කුරරගර නගරයට සමීපවයි සානු පබ්බත කියන ආරණ්‍ය තිබුණේ. ඒ වැඩ සිටියේ මහා කච්චායන මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේගේ ප්‍රධාන දායක පවුලක් හිටියා සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේගේ මව්පිය පරපුර මේ සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේ උපන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ධම්සක් දෙසූ දවසේ ධම්සක් දෙසූ දවසේ හරියටම සාතාගිර හේමවත සේනාපතිවරු දෙන්න ඒ මාලිගා විද්‍ය අහසේදී ධම්සක් දේශනේ පැවැත්තුවා. සාතාගිර තමයි ධම්සක් දේශනේ පැවැත්තුවේ Taman ඒ අහලා සෝවාන් වෙලා හිටියේ. ඒ කහගෙන හිටියා එදා මේ සෝන ස්වාමීන් වහන්සේගේ මව්තුමිය. එතකොට දරුවා උපදින්නේ තිබුණු දවසේ. ඒ බණපදේ අහගෙන මේ තුමිය සෝවාන් වුණා. සෝවාන් වී අනතුරුවම දරුවා උපන්නා. ඒ තමයි පසු කාලෙක සෝන කෝටිකන්න කියලා පැවිදි වුණේ. සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේ පරිදෙව උපසම්පදාව ත්‍රිපිටක ධාරීව සවැත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේක රාත්‍රියක් ගත කරන්න වාසනාවන්ත වුණා. එදා රාත්‍රිය අලුයම් කාලයේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනෙන් බුදුරජාණන් වහන්සේට සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාවෙන් කරුවක්යන් වහන්සේ ගෞරව කිරීම සඳහා තුන් යලක් සාදුකාර දුන්නා. ඒ සාදුකාරයේ මිහිතලේ ඉන්න භූම්‍යස්ත දෙවියන්ගේ පටන් බඹතලේ දක්වා දෙවියෝ සාදුකාර පූජාවක් පැවැත්තුවා. ඒ කුරරගර නගරයේ ප්‍රදේශයේත් ඒ දෙවියන් සාදුකාර දුන්නා. ඒ බව දැනගත් ඒ ස්වාමීන් වහන්සේගේ මෑණියෝ පසු කාලයකේ ස්වාමීන් වහන්සේ ආපසු සියරටට ආම ධර්ම දේශනාවකට ආරාධනා කළා. ඒ දේශනාවේදී පැහැදුණු 900ක් දෙන බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වෙලා ওই සානුපබ්බත කියන ආරණ්‍යයට වී මහා කච්චාන රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් භාවනා නියෝගී වෙ සිටියා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ සරත් නුවර ගන්ධ කුටියේ වැඩි ඉඳගෙනම ඒ පිරිස රහත් වෙන දවස දැනගෙන බුදු රැස්මාලා විහිදුවලා ධර්ම දේශනා ගාථා නමයක් දේශනා කළා. එක එක ගාථාවෙන් සියක් නමක් බැගින් සීල දෙනාම අරිහත්ත්වයට පත් වුණා. එයින් එක ගාථාවක් තමයි මේ ප්‍රකාශ වුනේ මිත්තා විහාරී යෝ භික්ඛු යම් භික්ෂුවක් මෛත්‍රී විහරණින් වාසය කරන්නේ නම් යුඤ්ජති බුද්ධ ශාසනේ සීල සමාධි ප්‍රඥා කියන බුද්ධ ශාසනයේ යෙදෙනම් අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන් සුඛං සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ ශාන්ත නිර්වාණ පදයේ සාක්ෂාත් කරයි කියන එක ගාථාවේ තේරුම. මේ ගාථාව සම්බන්ධව දිග විස්තරයකට නෙමෙයි මේ සූදානම. මේ ගාථාවේ තියෙන මෙත්තා විහාරයේ කියන පදයට සම්බන්ධ වචන පෙළක් ප්‍රකාශ කිරීම පිණිසයි. මෛත්‍රිය මෛත්‍රිය කියලා කියන්නේ හිතේ මුරුදු භාවය. හිතේ මුරුදු භාවය. මේ මෛත්‍රී කියන සාස්ෘත වචනේ පාලියෙන් කියන්නේ මෙත්තා. අපි සිංහලෙන් කියනවා මෙත් කියලා. මෙත් කියන මේ සිංහල වචනේ පාලි මූල වචනේ තමයි මෙත්තා. මෙත්තා කියන එක මෙත්තා මෙත්ති මෙත්තා යනාසන මේ වචන වලින් හඳුන්වනවා. ඒ මෙත්තා කියන වචනේ හැදිලා තියෙන්නේ පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියකින්. ඒ කියන්නේ මිද කියන ධාතුවක් කියන මිද කියන ධාතුවේ අර්ථය හඳුන්වන්නේ සිනිඳු බව, සිනීහනේ, මුරුදු බව. මුරුදු බව හඳුන්වන්න තමයි මේද ධාතුව යෙදෙන්නේ. ඊට ප්‍රත්‍යක් යෙදලා කිතකාන්ත නාමයක් හැදෙනවා මෙත්තා කියලා. ඒකෙන් හඳුන්වන්නේ චිත්ත සංතානයක තියෙන මුරුදු භාවයයි. මොලොක් බවයි. මේට උපමාවක් උදාහරණයක් වශයෙන් සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙන කරණීය මෙත්ත සූත්‍රයේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියන මේ නිදසුනයි. එකම දරුවෙක් ඉන්න මව් කෙනෙක් එවාගෙම එකම දරුවෙක් ඉන්න පිය කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන නොබලා ඒ දරුවාගේ දියුණුව පතනවා ඒ දරුවාගේ දියුණුව පතන්න ඒ මව්තුමියගේ ඒ පියතුමාගේ හදසන්තානයේ පුදුමාකාර මුරුදු භාවයක් තියෙනවා ඒ දරුවාකට ආයුෂයෙන් වැඩෙනවා දකින්න සන්තෝසයි වර්ණයෙන් ලස්සනට ඉන්නවා දකින්න සන්තෝසයි සැපයෙන් සැපෙන් සෙල්ලම් කරනවා දකින්නේ සන්තෝසයි. කාය බලය ඇතිව ඉන්නවා දකින්නේ සන්තෝසයි. එවැගේම ඥාන බලය ඇතුව නුවණ ඥානවන්තයෙක් වෙන්නවා දකින්නේ සන්තෝසයි. එවැගේම මේ දරුවන් සද්ධාවෙන් ඉන්නවා නම් සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, හිරියෙන්, ඔත්තාපයෙන් මේවෙන් ඉන්නවා නම් දෙමව්පියන් හරීම සන්තෝෂයක්. මුළු ජීවිතේම නම් දෙමව්පියෝ ඒ දරුවන් දෙපිරිනමනවා. තමන්ගේ ශේෂත්ව සියල්ලම දරුවන් වෙනුවෙන් වෙන් කරනවා. ඒ මොකද දරුවන්ගේ දියුණුව ඒ හද సంతානවල තදින්ම පවතිනවා. ඒක තමයි සරුවඥන් වහන්සේ මිදසුන් කොට වදාළේ මෛත්‍රී தත්ත්වය හඳුන්වන්නට. ඒ දෙමෝපියන්ගේ හද సంతානයේ සුවකීය දරුවන් වෙත දක්වන මු르දු භාවය, දරුවන්ගේ දියුණුව පතන හිතවත් බව තවත් අයට යොමු කරන්න පුළුවන් නම් ඒක භාවනාවක් වශයෙන් වැඩෙනවා. ඒකෙන් ධ්‍යාන බව පවා ලබන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන්. එනිසා ඒවම්පි සම්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං කියලා මේ ගාථාවේ සඳහන් වන්නේ කරණීයමෙත් සූත්‍රයේ එකම දරුවෙක් ඉන්න මව් කෙනෙක් පිය කෙනෙක් තම ජීවිතේ පවා නොතකා දරුවාගේ දියුණුව පතන හද సంతානයේ මුරුදු බවක් යයිනම් ඒ වගේ සම්බ භූතේසු සෑම සත්‍යයන් වෙත අපරිමාණං පමන කරන්න බැරි හැටියට අප්‍රමාණව මෛත්‍රිය වඩනවා නම් එසේ ඒ වැඩිම බ්‍රහ්ම විහරණයක් බ්‍රහ්ම විහරණයක් කියන එක සරුවක්යන් වහන්සේ දේශනා කළා කියලා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන තේරුමයි. ශ්‍රේෂ්ඨ විහරණයක්. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හරියට තියෙනවා නම් මෛත්‍රී සිත හරියට තියෙනවා නම් මොනතරම් ජීවිතයට වාසනාවක්ද? ඉන්නතුන් අපි අහලා තියෙනවානේ අපේ සිංහල ඉතිහාසයේ සිංහබාහු කුමාරයා මෞතුමිය කරපිට තියාගෙන ගඟෙන් එතර වෙන්න යනකොට ගඟෙන් එතර වෙලා ඉන්නකොට සිංහයා ආවා කෑ ගහගෙන මේ දෙන්න පහඩගෙන ආපහු යන්න. ඒ වෙලාවේදී සිංහබාහු කුමාරයා ඊතලයකින් මේ සිංහයාට විද්ද කියනවා. එතකොට සිංහයා හිතුවල අනේ මගේ පුතානේ කියලා. ඒ මුරුදුභාවය නිසා ඔහුගේ ඇඟට ඒ ඊතලය වැදුනේ නැහැ. දෙවෙනි තලයේ විදින කොට සිංහයා එතලා තියෙනවා මූ මරන්න ඕනි කියලා. එතකොට මෛත්‍රියක් නෑ ඒ සිංහයාගේ හිතේ. ඉස්සෙල්ලා මෛත්‍රිය නිමිත්‍යාස් තිබෙච්ච නිසා ඒ තලයේ වැදුණු නෑ කියනවා. දෙවෙනි වාර නපුරිතක් හිතෙනකොටම ඒ තලයේ වැදිලා මැරිලා වැටුණා. මේ වාගේ තමයි මේ මෛත්‍රිය බලය. විසුද්ධි මාර්ගයේ තියෙනවා ඊට වැදගත් කාරණයක් දඩයක් කාරේ දඩේමක් සොයාගෙන කැලේ ඇවිදලා ඇවිදලා වෙන කිසිම සතෙක් හම්බ වෙලා නැහැ. වස්සට කිරිපවන කිරි දෙනක් දැක්කා. කැලෑවේ. ඉතින් මේ දාමරික මිනිසයා ඒ එළදෙන මරා ගන්නට තමන් යතේ තිබුණු හෙල්ලේ වගේ ආයුධයකින් දමා ගැසුවා. මේ එළදෙනගේ හිතේ අනේ මගේ මේ දරුවා සුවපත් වේවා කියලා වචන වශයෙන් නෙමෙයි හිත තුළ තියෙන මෘදු භාවයේ පිහිටි මෛත්‍රී කිරිපෝන කිරිබෝන මේ දරුවාට තමන්ගේ පැටියාට පුදුම මෛත්‍රියක් ඒ වෙලාවේ මේ මවගේ තියෙනවා. ඒ නිසා මේ හෙල්ලයේ තියෙන තලය ඇද වෙලා බිම වැටුණා කියනවා. ඒක ශරීරගත උනේ නෑ. ඒ මෞතුමිය ඒ ගව දෙනට හානියක් උනේ නැත්තේ තමන්ගේම දරුවා කෙරෙහි පැවති මෛත්‍රී බලය. මේ වගේ පුදුම ආශ්චර්ය දෙයක් ඔය මෛත්‍රියේ තියෙනවා. ආනිසංස වශයෙන් 11ක්ම සඳහන් වෙනවා එයින් 10ක්ම මේ ජීවිතයට පිහිට වෙනවා සැපෙන් නිඳ යාම සැපෙන් අවදි වීම නපුරුෂයෙන් නොපෙනීම දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියවීම මිනිස්යන්ට ප්‍රියවීම දෙවියන්ගේ ආරක්ෂාව සැලසීම අවියාවුද වසවිස ගිනි විපත්ති නොමවීම හිතේ සමාධි ශක්තිය වැඩි දියුණු වීම මොහොනේ වර්ණේ පැහැපත් වීම තමන්ගේ ජීවිත අවසාන මොහොතේදී පවා සිහිනුවණින් ඉඳ ලැබීම. මේ කාරණා 10 මේ ජීවිතයේම ලැබෙන ආනිසංස 10ක්. පරලෝව වශයෙන් ධ්‍යාන බවට පත්වේ සිටියානම් ඒකාන්තයෙන් ඉර සුදුසු බඹතලයක උත්පත්තිය ලැබෙනවා. අපි අහලා තියෙන අපේ බෝධිසත්වයන් වහන්සේ පෙර જાතියක තවුස්දන් පුරලා තියෙනවා නම අරක අරක තාපසයන් වහන්සේ. අරක තාපසයන් වහන්සේ අවුරුදු 7ක් මෛත්‍රිය වැඩුවා. මෛත්‍රී ධාන වැඩුවා. මෛත්‍රී ධාන ක්‍රම තියෙනවා තුනක්. රූපාචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා. හැබැයි ඒක මන්ද මේ පඤ්ඤ ආයතන ධාන හතරක් ලබන්න වෙනවා. ධාන හතරක් ලබන්න ඕන එක තුනක් සම්පූර්ණ වෙනවා තීක්ෂණ ඥානවන්තයාට. ඉතින් මේ ධ්‍යාන තුන ලබාගෙන උන්වහන්සේ ජීවිතාන්තය දක්වා මේ මෛත්‍රියෙන් නොපිරිහි ඉඳලා කලුරිය කරලා මහා කල්ප 8ක් ආභස්සර බඹතලේ බ්‍රහ්මරාජව හිටියා. මෛත්‍රියේ බලයෙන්. මේ මෛත්‍රියේ භාවනාවේ කුසලයේම අපරාපරිය වේදනීය විපාක වශයෙන් ආත්ම භාව 300ක්ම සක්දෙව් පදවියටපත් වුණා. ආත්මාව 500ක්ම සක්විති රජබාට මනුෂ්‍ය ලෝකෙපත් වුණා. තවත් ප්‍රදේශ රාජ්‍ය සම්පත් ලැබුවා රප්‍රමාණයි. ඔය වගේම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පූර්ව චරිතයක් තියෙනවා. එම රහතන් වහන්සේ පෙර જાතියක සෞස්දන් පුරලා මහ අවුරුදු 7ක් මෛත්‍රී වඩලා මහා කල්ප 8ක් ආභාසර බමතලේ බ්‍රහ්ම රාජවේ ඉඳලා වාර 300ක්ම සක්දේව රජ වුණා වාර 500ක්ම සක්විත රජ වුණා තවත් ප්‍රදේශ රාජ්‍ය සම්පත් ආසෙසු අපමණ සපත් ලැබුවා ඒ බව දැනගෙන සරියුත් මහ රහතන් වහන්සේ පූර්ව જાතියේම අදිෂ්ඨාන කරගෙන තිබුණ මේ මෛත්‍රියේ මෙච්චර හිත වැඩ සලසා දෙන බැවින් මට නිවන් දකින අතුරු මගේ හිතේ කවදාක්වත්ම ක්‍රෝධයක් වෛරයක් ව්‍යාපාදයක් පටිගයක් පහළ නොවේවා මගේ සිත සමකල්ලිම මෛත්‍රියෙන් පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙනත් තිබුණා එනිසා තමන් වාසේ රහත් වෙන තුරුම ඔය මෛත්‍රී ගුණය ස්ථීරවම පිහිටා තිබුණා సంతානෙහි ඉතින් මේ වාගේ පූර්ව බෝධිසත්ව චරිත වලින් අපට ගොඩාක් කරුණු දැනගන්න පුළුවන්. අද කාලේ වුණත් මේ මෛත්‍රී බලයෙන් පුදුම ආශ්චර්ය දේවල් සිදු කරනු ලබනවා. මේ මෛත්‍රී කියන හෘදයාංගම මුරුදු භාවය Tamanට පමණක් නෙමේ Taman ඇසුරු කර නැත්තන් පවා බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. පසුගිය කාලෙක අපි දන්නා ඊටාම ගුණ සම්පන්න මහත්මේ තවත් කෙනෙකු මිත්‍රත්වයට පමුණවා ගන්න මෛත්‍රී භාවනාව වැඩුවා. ඒ කියන්නේ බොහොම සම්භාවනීය ලංකාවේ උසස් තනතුරක් දරන කෙනෙක්. කවදාකවත් මුහුණදී කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් මොහොන දෙනවා නම් බොහොම නපුරු මූණෙන් තමයි ඉන්නේ. ඒ වාගේ කෙනෙකු මුරුදු භාවයට පත් කර ගන්නට සුමානයක් ඇතුළත මෛත්‍රිය වඩලා පුළුවන් වුණා. සුමාන දෙකක් ඊට පස්සේ මෛත්‍රිය වඩලා සම්පූර්ණයෙන්ම සුහද භාවයට පත් වෙලා ඒ දෙදෙනාගේ රාජකාරී කාලයේ අවසාන දක්වා මේ සුහදතාව පවත්වා ගන්න සමර්ථ වුණා. මෛත්‍රී බලය. ඔය වගේම මෛත්‍රී භාවනා වැඩි එක්තරා පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු මහත්මයෙක් ඔහුගේ රැකී ආරක්ෂා පවා යම්කිසි බොරු චෝදනා වලින් අහිමි වෙලා තිබිලා මෛත්‍රී වැඩුවා. අන්තිමේදී වැඩි කාලයන් විශ්සර තත්ත්වයක් උසස් වෙලා තමන්ගේ තනතුරු දියුණුවනා එවගේ මෛත්‍රී බලයෙන් පුදුම විදිහේ ආනිසංස එතුමාට ලැබුණා. ඒ වගේ බොහෝ දෙනෙක් ගැන අපි දන්නවා මෛත්‍රී බලයෙන් කරන්න පුළුවන් හාස්කම්. දැන් විශේෂයෙන් අපි සලකා ගන්නට ඕනේ දරුවන් හදන දෙමව්පියන් වශයෙන්. ඒ වගේම දරුවන්ට උගන්වන ගුරු මව්පියන් හැටියට ඒ දරුවන්ට අපි මෛත්‍රී කළ කොහොමද දරුවන්ගේ අභිවෘද්ධිය සලසන්නේ කියන ගැන අපි සාවධානව මෙනෙහි කරන්නට වටිනවා. පසුගිය කාලේ මාතර යටියෙන පුහුල් වැල්ල අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානය අපි ඉන්න කා 960 පමණ ඒ හිටිය බොහෝම වැදගත් ගුරු මහත්මියෙක්. ඒ කියන්නේ බෝතුරාගොඩ ඉස්කෝල මහත්මයා කියලා කියන්නේ. නම සමරතුංග. මේ මහත්මයා අවුරුදු 30 ගණනාවක් එකම පාසලක තමයි අධ්‍යාපනය දුන්නේ තිරගොඩ මහා විදුහලේ. කවදාකවත්ම දරුවෙකුට නපුරු වචනකින් කතා කළා නැහැ. ඒ වගේම කවදාකවත් දරුවෙකුට පහරක් දීලා නැහැ. ඒ දරුවන් වෙත යන්නේ ඉස්කෝලේට යන්නේ මෛත්‍රිය වඩමින්. මෛත්‍රිය වඩමින් ගිහිල්ලා තමන්ගේ ආසනයේ වාඩි වෙලා දරුවන් පන්තියට එකතු වෙනතුරු මෛත්‍රිය වඩනවා. දරුවන්ට බොහෝම ආදරෙන් පුතා දුව කියලා කතා කරනවා. මොකක් හරි වරදක් දරුවෙක් කළොත් ඒ දරුවා ළඟට කැඳවලා ඉසాత ගාලා දරුවා මෙහෙම කරන්න එපා මෙහෙමයි කරන්න ඕනේ කියලා කරුණාවෙන් අර මව් කෙනෙක් පිය කෙනෙක් වටහා දෙන්න වාගේ වටහා දෙනවා. කවදාකවත් එතුමාගේ පන්තියේ දරුවෝ නඩුවව නැහැ. ඒ වගේම කොලාල නැහැ. බොහොම සමගින් ඒ දරුවෝ ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 30 ගණනාවක් එතුමා සේවය කළ විශ්‍රාම ගන්න තුරුම එතුමාගේ ඒ මේ අධ්‍යාපන ආයතනය කියන්නේ මහා විද්‍යාලයේ කවදාකවත් මේ දරුවන්ගෙන් Tamanne කරදරයක් නැහැ. Tamangen දරුවන්ට සිතක් සැනසෙල්ලක්ම වුණා. ඒ දරුවෝ බොහොම සුවිනීතව අධ්‍යාපනය ලැබූ බව අපට බලවත් ප්‍රසාදයෙන් Tamange වචනයෙන්ම ප්‍රකාශ කළා. ඒ කියන්නේ ඇත්ත වශයෙන් ඒ කාලේ ඇටට දරුවන්ට ගුරුවරු දඬුවම් දෙනවා. නමුත් මේ මහත්මයාට අවශ්‍ය වුණේ නැහැ දරුවන්ට දඬුවම් දෙන්න. ශිෂ්‍යයන්ට දරුවම් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ මක් නිසාද බොහෝම සුවිනීත ශිෂ්‍ය පිරිසක් එතුමා වට කරගෙන හිටියේ. මේ මෛත්‍රී බලය මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අදන්ත දමනන්දානන් දානං සබ්බත් සාධකං දානේන පියවාචා යුන්නමන්ති නමන්තිච කියලා. පරිත්‍යාගය නිසා ඕනෙම අදාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා. මෛත්‍රී වචන නිසා ඕනෙම අදාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා. ඔය දානයයි මෛත්‍රියේ වචනයයි කියන දෙක සීලම අර්ථයන් සිද්ධ කර දෙනවා කියන එකයි ගාථාවේ කෙටි තේරුම. එනිසා විශේෂයෙන්ම දැන් අපි අධ්‍යාපන ආයතනයක සේවය කරනවා නම් ඉතින් මේ සෑම දිනාගේම බලාපොරොත්තුව තමන් කරන සේවය මෛත්‍රී සේවයක් බවට පමුණවා ගන්න. සැබවින්ම තමන්ගේ නිවසෙන් පිටත් වෙන්න ඉස්සර වෙලාම අපේ මෛත්‍රී චිත්ත තරංග ධාරාව අපේ ඒ ආයතනයට යොමු කරන්නට ඕනේ අධ්‍යාපන මේ ආයතනයට යොමු කරන්නට ඕනේ. කොහොමද? තමන් පිට වෙන්නේ ඉස්සලා මේ නිවසේද්දෙන් අහස දෙවියන්ට මෙත් කරනවා. අපේ මේ නිවසේද්ද අහස දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ගෙදර ඉන්නවා නම් දෙමව්පියෝ ඒ උතුමන්ට මෙත් කරනවා. ගෙදර ඉන්න තවත් අයට මෙත් කරනවා. ඒ වගේම තමන් යන ගමනේදී වාහනෙන් හරි පයින් හරි යන ගමනේදී ඒ ගමන යන මාර්ගයේ ඉද්දෙන් ආස දෙවියෝ ඉන්නවා. ඒ අතු නිදුක් නිරෝගී සුවපත් වේවා. ඒ පාරේ යන්නේන වාහනකරුවෝ ඉන්නවා පහින් යන්නේන ඇත්තෝ ඇත්තෝන්න මෛත්‍රී කරනවා. ඊළඟට තමන් යන ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අහස දෙවියෝ ඉන්න අප්‍රමාණ ඒ ඇත්තන්ට මෛත්‍රී කරනවා. ඊළඟට ගුරු මණ්ඩලයේ ප්‍රධානීන්ට මෛත්‍රී කරනවා. ගුරු මණ්ඩලයේ සියල්ලන්ට මෛත්‍රී කරනවා. තමන්ට නියමිත ශිෂ්‍ය පන්තියට මෛත්‍රී කරනවා. හැම වෙලාවෙම මෛත්‍රී කිරීම සඳහා අමුතියෙන් වචන පාඩම් කරන්න අවශ්‍ය නැහැ. වචන වශයෙන් එකක් දෙකක් වුණත් ඇති. ඒක මෙනෙහි කරමින් ඒ තමන්ගේ මේ වැඩසටහන ආරම්භ කරනවා. ළමයින්ද කතා කරන්න ඉස්සෙල්ලා සුවපත් වේවා කියලා හිතින් හිතාගෙන මෛත්‍රියෙන් කතා කරනවා. ළමයින්ද පන්තියේ උගන්වන්න ඉස්සෙල්ලා මේ සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා මෛත්‍රී සිත පවත්ලා උගන්වීමේ කටයුතු පටන් ගන්නවා. යම් කෙනෙකුගේ වරදක් දැකලා සමීපයට කැඳවලා ආවාද කරන්න අවශ්‍ය වුණා නම් ඉස්සෙල්ලාම මෛත්‍රී කළා කැඳවනවා. ඊට පස්සේ දරුවාට මෛත්‍රියේ වචනෙන් කරුණු කියලා හික්මවා ගන්නවා. විදසුණක් පස්සේ මම දන්නවා පසුගිය කාලේ සිද්ධියක් ඒ සුමන කරුණාරත්න මහත්මයා ආනන්ද විද්‍යාව ඉගෙන ගන්න කාලේ සිදුවෙච්ච දෙයක්. ඒ මහත්මයා බොහෝම මේ දූරදර්ශී නුවණැති මහත්මයෙක් ඉගෙන ගන්න කාලෙත් මහා පුදුම ආශ්චර්ය දේවල් කරලා තියෙනවා. ඒ මහත්මයා දවසක් තා වැදගත් මහත්මයෙක් ඒ කියන්නේ සමාන වයස ඇති තරුණ ශිෂ්‍යයෙක් එක්ක පොර බදලා තියෙනවා කාමරයකට වෙලා. මේක ඇවිදගෙන යනකොට විදුහල් ප්‍රතිතුමා දැක්කා කුලරත්න මහත්මියා. දැකලා ඒ මොහොතේදී තමන්ගේ ආසනයේ වාඩි වෙලා පණිවිඩයක් හරි අසවල් දෙන්නට එන්න කියන්නයි කියලා. ඔතනින් වැඩිම වරදකාරයා සුමන කරුණාරත්න කියලා ඒ මහත්මයාම කියනවා. අනිත් එක්කෙනා මේ යටපත් කරගෙන ඔහුට පහර දීලා තියෙනවා. ඒ වෙලාවේදී එතුමා සමීපයට කැඳවලා මේ කුලරත්න මහත්මයා ඉස්සලා කතා කරන්නේ පුදුම විදිහේ මෛත්‍රී වචනයකින්. මෛත්‍රී වචනයෙන් කතා කරලා බණ පදේකුත් කියලා ඉසాత ගාලා දරුව මේ වගේ වැඩ කරන්නට එපා. අපි ඔක්කොම සමගින් එකට වැඩ කරන්නට ඕනේ කියලා හොඳ ලස්සන බණ කතාවක් වගේ කතාවක් කරලා තියෙනවා. ඒ කතාවේ මුරුදුභාවය කොච්චරද කියනවා නම් එදා තරුණ වයසේ ඉගෙන ගත්ත මේ සුමන කරුණාට මහත්මයාගේ දෙනෙතෙන් කඳුළු වැටුණා කියලා. ඊළඟට මේ ගුරුවරයාගේ පාමුල වැඳලා සමාව ගත්තා. එදා පටන් ඒ සුමන කරුණාට මහත්මයා ශිෂ්‍ය පන්තියේ නායකත්වයට පත් කළා. ඒ නායකත්වයේ හොඳින් සිද්ධ කරන්න එතුමාට පුළුවන් වුණා මේ ගුරුවරයාගේ අර උපදේශ අනුව. ඉතින් මේ වාගේ ආශ්චර්ය සුදීන් කොටගොත් ඇති ගුරුවරුන් අතරේ ඒ වාගේ ගුරුවරුගේ හදසන්තානයේ තියෙනවර මාතෘ කරුණාව, පිතෘ කරුණාව. මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ දරුවෝ කොච්චර වරදක් කළත් එකපාරට මේ දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ සමීපයට කැඳවලා ඉසాత ගාලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දරුවා හදා ගන්නවා ඒ වගේ තමයි ගුරු මව්පියවරු ගුරු මව්පියවරු තමන්ගේ දරුවන්ට වාගේ තමන්ගේ ශිෂ්‍ය පන්තියේ දරුවන්ට සලකන්නට ඕනේ සලකනවා එසේ සැලකීමේදී ඒ දරුවෝ බොහොම සුවිනීතව හදා ගන්න පුළුවන් වෙනවා දරුවන්ට ශික්ෂණයේ පමණක් නෙමෙයි ඥානයක් ඇතින ගන්න ලබා දීමක් සිද්ධ කරනවා. අර සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවානේ දරුවන් විසින් කරන සත්කාර පහයි ගුරුවරුන් විසින් දරුවන් කරන සත්කාර පහයි කියලා. දරුවන් විසින් නැනවත් දරුවන් විසින් සලකන්නට ඕනේ කරුණු පහකින් ගුරුවරුන්ද. උත්තානේන උපට්ඨානේන සුසුසාය පාරිචර්යාය සක්කච්ඡන් සිත් ප්‍රතිග්‍රහණේන කියන කරුණු පහෙන්. උත්තානියනි කියන්නේ ගුරුවරයා දැක්ක තැනින් වහාම නැගිටලා ආචාර කරන්නට ඕනේ. ඒක තමයි එක්තරා ගෞරවය පිරිනැමීමක්. ඊළඟට උපට්ඨානියනි කියන්නේ නියමිත වේලාවට ගුරුවරයා ළඟට යන්නටම ඕනේ. ඉතින් ආචාර කළ තමන්ගේ ආසනේ වාඩි වෙන්නට ඕනේ. ඒක උපට්ඨානියනි. සුසුසාය කියන්නේ හැම දෙයක් අහලා කරන්නට ඕනේ දරුවෙකු. අහලා කරනවා කියන්නේ කියන දේ බොහොම සාදා සාවධානව අහගන්නට ඕනේ. යමක් කරනවා නම් මේක කරන්නද කොහොමද කරන්නේ කියලා අහලා බලලා කරන්නට ඕනේ. සුසුසාය. පාරිචාරියයි කියන්නේ ගුරුවරයාට වතාවක් කරන්නට ඕනේ. ඊළඟට සක්කච්ඡම් සිප්පපටිග්ගාණයනි කියන්නේ එක වරක් කියන දේ දෙසරයක් කියන්න වෙන්නේ නැති හැටියට මතක තබා ගන්නට ඕනේ. එක ආවාදයක් කළා නම් දෙසරයක් ඒ ආවාදයේ දෙන්නකන් ඉන්නේ ඒක හොඳින් පිළිපදින්නට ඕනේ. ඒ විදිහේ මේ ශිෂ්‍ය දරුවා කරුණු පහකින් පිළිපදින කොට ගුරුවරයාගේ හද సంతානයේ පරම මෛත්‍රියක් පහළ වෙනවා. ඒ මෛත්‍රිය නිසා සුවිනීතං විනින්ති. සුසික්කිතං සික්ඛාපෙත්ති පෙන්ති. සබ්බ සිප්පසුත සමක්ඛායිනෝ හොන්ති. මිත්තාමච්ඡේසු ප්‍රතිවේදෙන්ති දිසාසු පරිත්තානං කරොන්ති කියලා කරුණු පහකින් ඒ ගුරුවරු ශිෂ්‍ය දරුවන්ට සලකනවා. ඒ මොනවාද? සුවිනීතං විනෙන්ති කියන්නේ ඒ දරුවන්ගේ ආචාර සමාචාර හොඳින් පවත්වන්න පුහුණු කරනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, එවාගෙම ආචාර කරන්නේ මෙහෙමයි, හැරෙන්නේ මෙහෙමයි. හැම දෙයක්ම සංසුන්ව කරන හැටි, සිහියෙන් කරන හැටි, ගෞරවයෙන් කරන හැටි, සංවරව කරන හැටි කියලා දෙනවා. එතකොට ආචාර සමාචාර සාදු ධර්මයන් හොඳින් දරුවන්ට පුහුණු කරමින් ඒකෙන් සුසි සුවිනීතං විනේන්ති මනා ලෙස හික්මවා ගන්නවා. සුසික්කිතං සික්ඛාපෙන්ති කියන්නේ දරුවන්ට අධ්‍යාපනයේ දීමේදී ඒ දරුවන්ට වැරදි ලෙස කවදාකවත් වැරදි අධ්‍යාපනයක් දෙන්නේ නැතුව නිසි හැටියට නිවැරදිව ඍජුවම අධ්‍යාපනය දෙනවා. අකුරක් ලිව්වත් අකුරක් කියෙව්වත් එවාගෙම වචනයක් හැදුවත් මොනවා හරි කරනවා නම් ඒක නිවැරදි ලෙසම කියලා දෙනවා. අඩුපාඩු නැතුව කියලා දෙනවා. ඒක සුසික්කිතං සික්ඛාපෙන්ති. සම්බ සිප්පසුත සමක්කායිනෝ හොಂತಿ. ගුරුවරුන් දන්නා තාක් ශිල්පේ ශාස්ත්‍රයේ ඒ දරුවන්ට අවශ්‍ය විදිහට ගුරු මුෂ්ටියක්වත් ඉතිරි කර නොගෙන දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා උගන්වලා දෙනවා. ඒ වගේම මිත්තාමච්ඡේසු ප්‍රතිවේදෙන්ති ගුරුවරයාගේ හිත මිතුරන් දෙකේනවා මේ මගේ ශිෂ්‍යයෙක් මේ ශිෂ්‍යයා මෙච්චර දක්ෂයි මෙච්චර ධාරණ ශක්තිය තියෙන මෙච්චර ලොකු කුසලතාවක් මේ දරුවාට තියෙන මේ දරුවා මේ තරම් සුදුස්සෙක් කියලා ඒ තමන්ගේ නෑදෑයන් අතර තමන්ගේ හිත මිතුරන් අතර මේ ශිෂ්‍ය දරුවාගේ උසස්කම යහපත්කම වටිනාකම ප්‍රකාශ කරනවා දිසාසු පරිත්තානං කරන්ති කියන්නේ දරුවාට තුන් ලෝකේ කොතනට ගියත් බොහොම සුහදව බොහොම සැනසෙල්ලි බොහොම නොබියව විශාරදව ජීවත් වීමේ පුළුවන්කම ලබා දෙනවා. ඒ විදිහට ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් වෙත නිසිසේ සංග්‍රහ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ අතර තියෙනවා ඒ නිජංගතා කියලා ලක්ෂණයක්. ඒ නිජංගතා. ඒ නිජංගතා කියන්නේ ඕලුම වංගේ ජංගා වගේ තමයි කෙන්දය. හරියට දක්ෂ ලියන වඩුවක විසින් රවට රවුම් කරලා ලියලා තියෙන ලියවලා තියෙන මේස කකුලක් වාගේ කිසි පැත්තකින්වත් අස්තේනාර නොපෙනෙන හැටියට මේ කෙන්ලි පිහිටලා තියෙන මාංශ පේශි වලින් වටේලා මනෝඥ ලෙස මේක මහා පුරුෂ ලක්ෂණයක් මේක ලබන්න හේතුව කුමක්ද පූර්ව ජාතිවල දෙමව්පියන් වෙලා ගුරුවරුන් වෙලා වැඩිහිටියන් වෙලා එවාගෙම අනුශාසකයන් වෙලා තමන් වෙත එන අයට කිසිම මසුරුකමක් නැතුව තමන් දන්න දේ ශිල්ප, ශාස්ත්‍ර, විද්‍යා, කලාමේ හැම දෙයක්ම උගන්වලා දෙනවා. උගන්වනවා පමණක් නෙමෙයි, පමාණතු ඉගෙන ගන්න සලස්වනවා. මොකද මේ ශිෂ්‍ය භාවය කියන එක ලොකු වෙහසක් දරුවන්ද. එනිසා වැඩි කලක් ශිෂ්‍ය භාවයෙන් නොවේ, එයත්ගේ දැනුම දියුණු කර දීම සඳහා බෝසතාණන් වහන්සේ උනන්දුවෙන් අධ්‍යාපනය දීලා තියෙනවා. ඒක ආනිසංස තමයි ඒ නිජංගතා කියන මහා පුරුෂ ලක්ෂණේ පිහිටියේ. ඒක ආනිසංස වාසියෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය දේ කිසි පමාවක් නැතුව ලැබෙනවා. චීවර, පින්දපාත, සේනාසන, ගිලන්පස හැම දෙයක්ම කලත වේලාට නොපමාව ලැබීමට හේතු වුණා. ඒක ලක්ෂණානිසංස වාසියෙන්. ඔක සක්විති රජදරුවන්වත් පිහිට වෙනවා. ඒ සක්විති රජදරුවන්වත් ඒ විසීම ආනිසංස ලැබෙනවා. Taman අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සියල්ල දෙවි කෙනෙකුට මේ මැවෙනවා පහළ වෙනවා ලැබෙනවා. ඉතින් මේ වාගේ සලකා බානකොට මහා බෝසතාණන් වහන්සේ පවා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් සේවයන් සිදු කරලා තියෙන හැටි පැහැදිලි. ඉතින් බෞද්ධයන් වශයෙන් බෞද්ධ ගුරුවරුන් වශයෙන් අපවසිනොත් අපි කරන මේ සේවාවන් අර එදිනෙදා ජීවනෝපායක් නෙමෙයි අපේ නිවන් ගමන සාර්ථක කර ගැනීමට උපකාර වෙන පාරමිතා සේවයක් හැටියට සිද්ධ කරනවා නම් ඒක අපට විශාල ධර්මලාභයක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවනෝපායන නිවනට උපනිශ්‍ර වෙන හැටියට පවත්වන ලෙස උපදෙස් දීලා තියෙනවා. භික්ෂුන් වහන්සේ වුණත් ගෘහස්ත බෞද්ධයන් වුණත් තමන් කරන රාජකාරී පවා කුසල් සිතින් පවත්වාගෙන හැටියටයි අපට උපදෙස් දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ අනුව සැලක බැලීමේදී විශේෂයෙන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන දෙන ගුරුවරුන්ට විශාල ධර්මලාභයක් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නුවණස පහලා පහදා දීම නිසා තමන්ගේ ප්‍රඥා පාරමිතා වැඩෙනවා ප්‍රඥා පාරමිතාව හේතු කොටගෙන පාරමී 10ම සාර්ථකව දිනු කරගන්න උපකාරී වෙනවා ඉතින් එදා සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ මෙත්තා විහාරී යෝ භික්ඛු කියන මේ ගාථාව අනුව සියක් නමක් භික්ෂූන් වහන්සේලා ඊතා ස්වල්ප වේලාවකදී කියන්නේ හතරපද ගාථාව ඇසූ පමණින් සුළු වේලාවකදී සතර මඟඵල පිළිවෙලින් ත්‍රිවිද්‍යා සත්‍යබේඥා සෙව් පිළිසෙමියා ඥාන සහිතම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න ලැබුණේ සසරදී අනන්ත ජාතිවලදී මෛත්‍රී භාවනා වඩා තිබුණු නිසායි පෙර જાති જાතියින් ඉදී වඩන භාවනා ක්‍රම තමයි රහත් වෙන ආත්මයේදී පිහිට වෙන්නේ. පින්නතුන් ආලා ඇති කෙටි විස්තරයක් කියන්න පුළුවන්. චරියොත් මහ රහතන් වහන්සේ විසින් බොහෝම ලස්සන කර්මාර පුත්‍රයෙක් මහාන කෙරෙව්වා. කර්මාර පුත්‍රය කියන්නේ රිදී රත්තරන් භාණ්ඩ නිපදවන කෙනෙක්. ඒ ඒ පවුලේ උපන්න කෙනෙක්. ඒ තැනැත්තා තරුණ වයසේ බොහොම ලස්සන ශරීරේ. දෛද වේලා මාස 4ක්ම සරියුත් මහ රහතන් වහන්සේ භාවනාවක් දුන්නා. මොකද මේ තරුණ වයසේ නිසා හිත මෙල්ල කරගන්නට අසුභ භාවනා සුදුසුයි කියලා අසුභ භාවනාව දුන්නා. නමුත් උන්වහන්සේ කිසියම් ප්‍රයෝජනයක් ඒකින් උනේ නැහැ. හිතේ සමාධි මාත්‍රයක්වත් ඒ අසුභ භාවනාවෙන් ලැබුණේ නැහැ. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඒක උදෑසනකට එක් කරගෙන ගියා ස්වාමිනී මේ මගේ ශිෂ්‍යයේ මේ ඇත්තට මාස 4ක් අසුභ භාවනා දුන්නාට කිසි විශේෂ ආධිගමයක් ලැබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කොට මේ නමට සුදුසු කමතහනක් දීවා දානසේක්වා කියලා ආරාධනා කොට බාර දුන්නා. බුදුරජාන් වහන්සේ කියා හිටියා සාරිපුත්‍රේ හැව සාහල් වෙලාට එන්නේ මේ නම රහත් වෙලා එක් කියන්න පුළුවන් කිව්වා. ඒක ආචාර්ය සිද්ධියක්. ඉතින් ඔන්න උදේ වරුවේ පින්දපාත වැඩියා බුදුරජාන් වහන්සේත් ඒ ස්වාමින් වහන්සේ. පින්දපාතේ අවසන් වෙලා යාරේට වැඩියාට පස්සේ බුදුරජාන් වහන්සේ නෙළුම් මලක් දුන්න රතුපාර නෙළුම් මලක් මේ නවක භික්ෂුන් වහන්සේට. අර ඈත පේන්නේ කුටියේ පිටිපැත්තේ වැලි ගොඩක් තියෙන වැලි ගොඩ උඩ මේක තියාගෙන මේක දිහා බලානින්ද කිව්වා. අතර ඒක දිහා බලානි හිටියා ගිහිල්ලා. ඒ ඊට එහායින් තේනවා විලකුත්. ඒකේ මා නිල් මල් තියෙනවා, උපුල් මල් තියෙනවා, මල් තියෙනවා. ඔය මේ මල දිහා බලානි ඉන්නකොට ඒ නවක ස්වාමීන් වහන්සේගේ මනසට අරමුණු වුණා ලෝහිත කසින කියන කසින භාවනාව. ලේ පාට. ඒ භාවනාවෙන් හිතේ ධානය වැඩුණා. ධානය වැඩි වෙනකොට බුදුරජාන් වහන්සේ උතෙන්න බුදු රැස්මාලාවක් නිදුලා ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. ඒ මොහොතේම රහත් වුණා. රහත් වෙලා බුදුරජාන් වහන්සේ ළඟට ආවා. එතකොටම සරියුත් මහ රහතන් වහන්සේත් එතෙන්න වැඩියා. බාර දුන්න මෙන්න සාරිපුත්‍රයේ හාන මාසයක් අසුභ භාවනා වඩලා ප්‍රයෝජනයක් නොවුව මේ නම දැන් අද ඒක වරුවකින් රහත් වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ තෝරලා දුන්න මේ නම පෙර જાතිවල ආත්මාව 500ක්ම රිදී දත්තඩන් භාණ්ඩ නිෂ්පාදනය කරන කුලයක ඉපදෙලා ඒ වැඩ කොලේ ඉඳලා හිටියේ. ඉතින් ඒ කාලේ කල්යාණ මිත්‍ර ඇසුරකින් ඒ රිදී දත්තඩන් උණු කරන තියෙනවන්නේ කෝව උදුන ඒ උදුනීතින් නිර්මලක ස්වરૂපයෙන් ගින්නක් දැල්වන්නේ. ඒ නිලුම් මල දිහා බලාගෙන ලෝහිත කසිනේ වඩලා තිබුණා ලේ පාට. ඒ ලේ පාට කසිනේ වඩලා පුරුද්ද නිසා තමයි අද මේ රහත් වෙනත් භාවයේදී අර සතු පාට නිලුම් මල බලාගෙන ධ්‍යාන උපදවාගෙන රහත් වෙන්න පුළුවන් උනේ. මෙන්න මේ වගේ තමයි අර සියක් නමක් මෛත්‍රී භාවනාව ගැන වචන ප්‍රකාශ කළ පමණින් රහත් උනේ පෙර ජාතිවල උන්වහන්සේලා මෛත්‍රී වඩලා තිබුණා. ඉතින් අපෙත් මේ ජීවිතයේ මෛත්‍රී භාවනා යම් පමණක් වැඩුවොත් ඊළඟ භාවයේදී අපට මේට වඩා ඒක දියුණු කරගන්න ලැබෙනවා. භවයෙන් භවයට අපේ සිතේ දියුණුව වැඩි දියුණු වෙනවා. භවයෙන් භවයට රූප කය අපි නික්ෂේප කරාට නාම කය පරම්පරාවෙන් යනවා. ඒ භවයෙන් භවයට සිතේ දියුණුව වීම නිසා කවදාරිය අපට මෛත්‍රී භාවනාම මඟපල නිවන් ලබන්න උපනිශ්‍රේ වෙන්න පුළුවන්. ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ තරම් මෛත්‍රී භාවනාවෙන් අගතන් සංකේතයක් වෙන්නේ නැත්තේ නෑ. උනාසේ ඒක රාජ බෝධිසත්ව කාලේ සතුරු රජෙකු විසින් බාල්කේ එල්ලලා තියේදීත් මෛත්‍රී වඩා ධාන බලයෙන් ආශේ පලක් බැඳගෙන වැඩි හිටිය හැටි අහලා ඇති. ඒ වාගේ මෛත්‍රී භාවනාවෙන් අගතන්පත් වූ සරුවක්ඥන් වහන්සේ දේශෝ දේශෝමේ ගාථාව අනුව අපි සෑම දිනම විශේෂයෙන් මේ මෛත්‍රී පදනම් කොට අපේ ජීවිතයේ සිය නිවේශයේදී සිය ආයතනවලදී එවාගිම රාජකාරී ස්ථානවලදී අධ්‍යාපන ආයතනවලදී හැම තැනකදීම මෛත්‍රී විහෙරණිය අපි පුරුදු කරගන්න අදිෂ්ඨාන කරගන්නෙමු. අද මේ දවසේදී තා වැදගත් මෛත්‍රියක් මේ සංඝ රත්නයේට පිරිනැමුවේ. ධාර්මිකව සම්පාදනය කරගත් දාන වස්තුව සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පරිත්‍යාග කිරීමේදී හිතේ අදිෂ්ඨානය ඇති වෙන්නේ අපේ මේ දාණය මේ සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් අමා ඖෂුවක් වැනි වේවා ස්වාමින් වහන්සේලාට ආයු වර්ණ සැප බල ඥාන වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු වේවා ත්‍රිපිටක ධාරී වේවා ධ්‍යාන අභිඥාලාභී වේවා විදර්ශනා ඥාන වැඩේවා සතු බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්ට අපේ දානේ අමා ඔසුවක් වේවා කියන මේ විදිහේ සිතුම් පැතුම් තමයි දානේ දෙනකොට ඇති වෙන්නේ එපමණක් මේසේ නොසිතුවත් උන්වහන්සේලාට මේයින් ආයු වර්ණ සැප බල ඥාන වැඩෙනවා එතකොට ඒ ආනිසංසය අර බලාපොරොත්තු වන ඒ කුසලයේ සිදු කරන හැම දිනාටම එක ජීවිතයක නෙමෙයි අසංකේය ජාතිවලදී ආයු වර්ණ සැප බල ඥාන ලබන්නේ උපනිශ්‍රයක් වෙනවා. ඒක නිසා දැන් ඊට වැඩගත් ආශිර්වාද පින්කමක් මේ සිද්ධ වුණ අපේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරන සංඝ රත්නයේ වැඩම කරවා ගත්තා. සංඝ රත්නයේ අසුන් ප්‍රණවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් දානීය පිරිනැමුවා. ඉන් අනතුර මේ පිරිකර බාන නානාවිද දේ බොහෝ දේ පූජා කරගත්තා. එවැගේම දැන් සීලයක පිහිටා මේ බණ පදයකට සවන් දුන්නා. නැවත නැවත මේ සීකරණ වාරයක් පාසාදීතේ අනුස්සති භාවනාමේ කුසලයක් වැඩෙනවා මෙසේ තුන්සිත පහදවාගෙන දාන ශීල භාවනා වශයෙන් මේ රැස්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මය සතර මඟඵල නිවන දක්වාම මහත්ඵල වේවා මහත්ානිසංස වේවා අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුදුසසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරුදහන් නොවේ ගගනතලයේ සඳහිරු මණ්ඩලෙමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතෝ තුන් ලෝක ධාතුවර සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කල ශ්‍රී ලංකා දීප දරණී තලයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරව කරමු එවැගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගනිමින් ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල දක්වා වැඩමින් සදා මාලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්නේ මේ කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු